ආනන්ද මහින්කන්ද මහත්මයා තන තෙරුවන් සරණයි අදත් මේ තම <laughs> වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේ අපට පහදලා දුන්නේ. ඔබ වහන්සේ ඉතින් මතක් කරා ස්වාමීන් වහන්සේ අර මේ තමන්ටත් කියන්නේ ප්‍රඥාව ගැන කතා කරද්දී තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන විදිහට හැසිරෙන්න ඕන බව. මේ ඉතින් ස්වාමීන් වහන්සේ ඇත්තට මට හිතුණා ඒක අහනකොට අපි මේ පන්සිල් වලටත් වඩා ඉහළින් තියාගන්න ඕන කතාවක් නේද ඔබ වහන්සේ මේ සඳහන් කරේ කියලා. කියන්නේ දැන් අපි බොහෝ දෙනෙක් මේ දැන් පින් කරන්නේත් ආත්මලාභයේ තකා. يعني අනුන්ගේ අනුන්ට වෙන යහපතක් හරහා නෙමෙයි. දැන් අර ඔබ වහන්සේ මම හිතන්නේ මුලින් මම සඳහන් කරා දේශනාවකදී අර නත්තබ්බ්‍ය ආබාධය සංවතේ දින පරබ්බ්‍ය ආබාධය සංවතේ ආදි වශයෙන් තමන්ටත් අනුන්ටත් අඩුම තරමින් වරදක් නොවෙන්නවත් හිත හදා ගැනීම ඊ타මත්ම උතුම් නේද මේ ප්‍රඥාව දිනු කර ගැනීමේදී කියන එක ස්වාමීන් වහන්සේ ඒ ගැන පොඩ්ඩක් බොහොම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? තේරුම් ගන්නයි. ඇත්තටම ඒක තමයි පූර්ණ ධාර්මික බව කියලා කියන්නේ. නමුත් මේ ප්‍රතඥන සත්‍ය හැම විටම සක්කාය දිට්ඨිය මූලික කොටගෙන ආත්ම සංකල්පය මමත්වය පදනම් කොටගෙන යන ගමනක් නෙ තියෙන්නේ. ඉතින් එතනදී අවම වශයෙන් පන්සිල් රකින්නවා කියලා මම සත්තු මරන්නේ හොරකම් කරන්නේ කියන මූලික ස්වરૂපයෙන් හිටියා වුණාට ඒතනත්තාට ඉන් ඔබට අනුන්ගේ යහපත සුවය ගැන මනස විහිදවනවා කියන එක එච්චර පහසු කතාවක් නෙමෙයි. දැන් ඔය අපි පසුගිය කාලේ දේශන පෙළක් කළා manussත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා කියලා. ඉතින් එතනදී අපි විශේෂයෙන් පැහැදිලි කළා අපි පංචශීල ප්‍රතිපදාව තුල උනත් අපිට පුළුවන් ස්තර තුනකට යන්න. ඒ කියන්නේ පළවෙනි ස්තරය තමයි ආත්ම මූලික පදනමේ. අපි අකුසලයෙන් වළකින්නේ කුසල් කරන්නේ මට දුක් විඳින්න බෑ. මට සැප විඳින්න ඕන. ඒ කියන්නේ මේ ලබලා තියෙන පංචස්කන්ධය ආරක්ෂා කරගන්න මේකට ඇතුලෙන් පිටින් එන පීඩා අවම කරගෙන ඇතුලෙන් පිටින් සුවය සලස්වාගෙන මතුවටත් හොඳ පංචස්කන්ධයක් ලබන්න. ඒක නිර්වාණ ගාමිනී මාර්ගය නෙමෙයි. ඒක සැපය සඳහා කරන තෘෂ්ණා මූලික ප්‍රයත්නයක්. හැබැයි ඒ සඳහා හෝ යම්කිසි යහපතක් අපි සිද්ධ කරනවා නම් ඒක අපිට සසර ගමනේ සැප විපාක ඇති කරනවා. හැබැයි ඒවා වට්ටගාමිනී කුසල් හැටියට. එහෙම නැත්නම් වට්ටගාමිනී පින්කම් හැටියට. එතකොට ඉන් දෙවනි පියවර තමයි මා පමණක් නෙමේ අන් අයත් හොඳින් ඉන්නට ඕන කියන මට්ටමේ මනස පුළුල් කිරීම. එතකොට එතන මානුෂීය මට්ටමකට එනවා. අර අතන ආත්මමූලික මට්ටම දෙවනි පියවරට එනකොට අපි මානුෂීය කියන තැනකට එනවා. හැබැයි මානුෂීය කියන තැනට ආවා වුණත් අර මම කියන තැනින් සම්පූර්ණයෙන් මිදිලා නැහැ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් කණුවක් ගහලා ඒකේ ගවයෙක් හරි සතෙක් ගැට ගහලා තියෙනවා ලණුවකින්. එතකොට ඒ කණුව වටේම කැරකෙනකොට ඒ සතයි කණුවයි විතරයි. හැබැයි දැන් ඒ කණුව ඒ ඒ සතාගේ කඹය ටිකක් දික් කළාම ඒ සතාට ලොකු වටයක් ඇවිදින්න පුළුවන්. ඒ ලොකු වටයක් ඇවිදිනකොට ඒකට තව බොහෝ දේවල් අන්තර්ගත අන්න ඒ වගේ අර අපි කියන සංඥාව වර්ධනය කරනකොට අපේ අර ආත්ම මූලිකව තිබිච්ච හැඟීම මම කියන හැඟීම අපි කියන තැන තක්වා අපට වර්ධනය කරන්න පුළුවන් තමන්ගේ බිරිඳ සැමියා දරුවා ඥාතීන් හිතවතුන් සතාසිව්පාව ගහකොළ ආදී වශයෙන් මේක අපට පුළුල් කරන්න පුළුවන් එක එක්කෙනාගේ දක්ෂතාවයේ ප්‍රමාණය මත දැන් එතනට එනකොට තමයි අපට කරුණාව මෛත්‍රිය ආදී වර්ධනය වෙන්නට පටන් ගන්නේ මානුෂීය මට්ටමේදී එතනදී අපි කරන කුසලය හෝ අකුසලයෙන් වැළකීම පොදු පෞද්ගලික කාරණයක් නෙමෙයි. අපි එතනදී කුසල් කරන්නේ Tamanට වගේම අනුන්ටත් සිද්ධ වෙන යහපත ගැන සලකන. අපි එතනදී අකුසලයෙන් වළකින්නේ Tamanට විතරක් නෙමෙයි ලෝකයටත් වෙන අනර්ථය දැකලා. ඒ මට්ටමට එනකොට අපි මානුෂීය මට්ටමකින් අපේ ಗುಣධම් දියුණු කරනෝ ඒක අර ප්‍රාථමික ආත්ම මූලික සංකල්පයෙන් ಗುಣධම් වඩනවට වඩා ප්‍රශස්ත මට්ටමක්. හැබැයි අර මම කියන සංකල්පයෙන් සම්පූර්ණයෙන් බැහැර වෙලා නැහැ. ඒ නිසායි දෙවැනි අවස්ථාව අපට ලෝකයේ තුල ශක්තිමත් කුසල් වඩවන්නට හේතු ඒවා දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම ආදී තලවල සැප විපාක විඳින්නට අපට උපකාර වෙනවා. හැබැයි ඉනුත් ඔබට ගිහිල්ලා අපිට තුන්වෙනි පියවරට යන්නට පුළුවන් නම් තමයි ආධ්‍යාත්මික කියන මට්ටමට හරියට අපට ප්‍රවේශ වෙන්න පුළුවන්. එතනට යනකොට මේ සත්පුද්ගල කතාවක් නෑ, ආත්ම කතාවක් නෑ, මමය ඔහුය කතාවක් නෑ. මෙතන තියෙන මේ නාම රූප ධර්ම ඒවා හේතු ප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය දැකලා මෙතන විශ්ව ධර්ම න්‍යායට පටහැනි නොවෙන්නට අපි කොහොමද ක්‍රියා කළ යුත්තේ මේ නාම රූප ධර්මයන් විශ්ව ධර්මයට සමගාමීව අපි කොහොමද පවත්වන්නේ කියන સિદ્ધාන්තය හඳුනාගත්තාම ඒතනත්තා පංචස්කන්ධය වශයෙන් වෙනම පුද්ගලයෙක් වගේ පෙනුනට ඒතනත්තා සමස්ත විශ්ව ධර්මය හා බද්ධ වෙන්නට පටන් ඇත්තටම මහබෝසත් චරිතයක් කියලා කියන්නේ අන්න ඒ වගේ චරිතයක්. එතකොට ඒ චරිතය ලෝ පහළ වෙනකොට මුළු දසදහසක් ලෝක ධාතුන් කම්පණය බුද්ධත්වයට පත් වෙනකොට පිරිනුවම් පානකොට දසදහසක් ලෝක ධාතුන් කම්පණය වෙන්නේ ඒ ඒ තනත්තාගේ පංචස්කන්ධය මේ එක තැනක තියෙන්නේ වගේ පෙනුනට අර අවබෝධය සහ අර විශ්වීය ඥානයත් එක්කලා ඒ ශක්තිය ඒකට අපට ආත්ම භාවය කියලා කියන්න බෑ බුදුදහම එහෙම කතාවක් නැති නිසා ඒ උන්වහන්සේගේ චින්තන උන්වහන්සේගේ විඥානයේ පතුරවන ඉම ඒ සමස්ත ලෝක ධාතුන් සිසාරා ඒ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ක්‍රියාත්මක වෙන්නේ මොකද ඔහුට මේ මමය ඔහුය කියලා එහෙම බෙදාගෙන නෙමෙයි මේ සත්වයය මේ ගහකොළය කියලා එහෙම බෙදාගෙන මේ සමස්ත සංස්කාර ලෝකයේ යහ පැවැත්ම හේතුඵල වශයෙන් කොහොමද සිද්ධ වෙන්නේ? එය විකෘති නොවන හැටියට ක්‍රියාත්මක වෙන්නට දීර්ඝ කාලයක් සසරේ ප්‍රගුණ කරලා තියෙනවා. එතකොට ඒ මට්ටමට බද්ධ වීමක් සිද්ධ වෙනවා. ඉතින් සාමාන්‍ය ශ්‍රාවකයෙක් අතින් ඒ මට්ටමින් සිතලා කල්පනා කරලා කරුණා මෛත්‍රිය ආදී වැඩවීමක් අපේක්ෂා කරන්න බෑ. හැබැයි ශ්‍රාවකයා වුණත් පුහුණු වෙන්නට ඕන ඔය මට්ටම තුල ඉඳගෙන අඩුතරමින් විදර්ශනාවටවත් ප්‍රවේශ වෙන්න. ඒ විදර්ශනාව ප්‍රගුණ වෙන්න ප්‍රගුණ වෙන්න ඔහුට වැටහෙන්න ගන්නවා. මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ. මේවා මේ විදිහටයි හේතු ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ කුසල ක්‍රියාව මේ පාපයෙන් වැළකීම පංචස්කන්ධය රකින්නට නොවේ. මේ පංචස්කන්ධය නැවත නැවත හටගන්නා බවින් නිදහස් සඳහා කොහොමද යොදාගන්නේ? අන්න ඒ මට්ටමට එනකොට තමයි ඔහුගේ සීලය ඔහුගේ ගුණය, ඔහුගේ ප්‍රතිපදාව ඍජුවම විමුක්තිය ඉලක්ක කරගත්තු දෙයක් බවට පත් වෙනවා. එතනදී මම රකින්නවත්, ඔහු රකින්නවත් සත්වයක් වෙනුවෙන් පුද්ගලයෙක් වෙනුවෙන් කරන කාර්යයක් නෙමේ. ඒ සියල්ල ඉක්මවා ගිය විදර්ශනා ප්‍රඥාවකින් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් හේතුඵල වශයෙන් දකිමින් පවත්වන ප්‍රතිපදාව. ඉතින් ඇත්තටම මේ මට්ටමට එනකොට තමයි අපිට නිවන සඳහා හේතු වෙන ප්‍රශස්ත මට්ටමකට එන්නේ. අඩුතරමින් අපට අර දෙවෙනි මට්ටමටවත් එන්න පුළුවන් නම් තමයි සමාජ සුබ සාධනයක් සඳහා මේ ලෝකය නිකන් සත්වයින්ට සුවසේ ජීවත් වෙන්නට යෝග්‍ය තැනක් බවට පමුණුවන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ මට්ටම වැඩෙන කාලවල තමයි ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් වැඩිලා මිනිස්සෙගේ ආශ අසංඛ්‍ය ගණනින් වර්ධනය වෙන්නේ අර පංචශීල ප්‍රතිපදාව තුළ ඔය මානුෂීය ගුණය වර්ධනය වෙනකොට ඒක ගහ කොළ ඇල දොළ පරිසරය සියල්ලටම ඒ ගුණය පැතිරී යනවා බලපෑම් ඇති කරනවා ඒ තුලින් තමයි ජීවය බොහෝ කාලයක් සුරක්ෂිත වෙන මට්ටමට පාරිසරික සාධක සැකසෙන්නේ. ඉතින් මේ කාලවකවානුවේ අපිට එහෙම අපේක්ෂා කරන්න පහසු නැහැ මොකද දැන් මේ පරිහානිදායක කාලේ ආශයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් පිරිහෙනවා. ඇයි පිරිහෙන්නේ? අර ඒ ගුණාත්මක බව එන්න එන්න එන්න එන්න කඩාගෙන වැටෙන නිසා. අනුන් ගැන හිතනවාට වඩා හැම තිස්සෙම මම මට මගේ කියන පටු ආකල්පේ මගේ සුඛ විහරණය සඳහා ඕනම දෙයක් කරන්න සූදානම්. බිරිඳද, දරුවද, අම්මා තාත්තද ඕන කෙනෙක් නසාගෙන හරි, ඕන කෙනෙක් වනසගෙන හරි, රටද, ලෝකයද, ආගමද, දහමද, සාසනයද, සබාධම සියල්ල වෙනසුණත් කමන්නේ. මගේ වැඩේ කරනවා කියන තැනට මිනිසුන්ගේ චිත්ත සංකල්පන පටු වෙමින් පවතිනවා. එතකොට ආශයෙන්, වර්ණයෙන්, සැපෙන්, බලයෙන් ප්‍රඥාවෙන් පිරිහෙනවා. ඉතින් මේක අනුක්‍රමයෙන් පරිහානියට යනවා මිසක් අපිට අර මට්ටමට ගන්න පහසු නෑ. ඒ මට්ටමට නැවත වසර 10 දක්වා අවශ්‍ය පිළිහිලා මහා විනාශයක් සිද්ධ වෙලා යලිත් මිනිසුන්ටම දැනෙන්නට ඕන ඇයි මේ විපත උනේ අපට. අන්නේ චිත්ත සංකල්පනාව හදවතින්ම අවදි වෙනකොට තමයි මා නිසාවත් anu නොනසම කියන තැනට එන්නේ අන්න පංචශීල ප්‍රතිපදාවේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක පළමු වතාවට මානුෂීය ආකාරයෙන් චිත්තසංතානෙහි අවදි වෙන තැන. එතකොට තමයි වසර 10ක් ආයති මිනිසුන්ට වසර 20ක් ජීවත් විය හැකි දරුවන් ලබන්නට තරම් ආයුර්ණ සැප බල ප්‍රඥාදී දියුණුවටපත් වෙන්නේ. ඉතින් මේ කාලවකවානුවේ අපට කළ හැකි වෙන්නේ යම් යම් ප්‍රමාණයකින් මේක වටහා දීලා අඩුතරමින් මේ ඉන්න මට්ටමින් පිරෙහෙන්නේ නැතුව හෝ පවත්වා ගන්නට යම් ප්‍රමාණයකින් වෑයම් කිරීම. පැහැදිලි සන ඉතාමත් පැහැදිලි ඉතාමත්ම ලස්සනයි පැහැදිලි කිරීම. ඒ එතනම අපි මේක වෙනත් ආකාරයකට බලනවා ස්වාමීන් වහන්සේ අර මේ ඇත්තටම මේ සරලව කියනවා නම් ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය අතර තියෙන වෙනස්කමකට ගැළපෙන ආකාරයට මේ වැඩ කටයුතු කිරීම වගේ ගන්නත් පුළුවන් නේද සමහරවිට. එහෙම එහෙම ගන්නත් පුළුවන්. ඉතින් ඒ ඒ හැම දෙයක් පැත්තටම තම තමන් වටහා ගන්නා ප්‍රමාණය සහ තමන් පුහුණු කරන ප්‍රමාණයත් එක්කනේ දැන් අපිට මේ කාරණා කොතෙක් අපි සමාජයට කිව්වා වුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ අහලා පුහුණු කරන ප්‍රමාණය. ඉතින් බොහෝ අද ඇහුවා වුණාට ඒවා ඒ මට්ටමින් පුහුණු කරන්නට සිතන්නේ නැහැ, පෙළඹෙන්නේ නැහැ. ඇයි සිතන්නේ නැත්තේ? ඇයි පෙළඹෙන්නේ නැත්තේ? එහෙම පුහුණුවක් සාංශාරික වශයෙන් ලැබලත් නැහැ. ඒ පුහුණුව යම් ප්‍රමාණයකට තිබුණා වුණත් සමාජ පෙළඹවීම ඊට වඩා ප්‍රබලයි. ඉන්ද්‍රයන්ට වහල් වීම, සුඛ සෝමනස්යන්ට වසඟ වීම ඊට වඩා ප්‍රබලයි. ඒ ප්‍රබලත්වය නිසා අර ගුණය, දහම, යථාර්ථය ඔක්කොම දන්නවා වුණාට ඒක ක්‍රියාවට නංවනවට වඩා මේ ඇබ්බැහියට, මේ තෘෂ්ණාවට, මේ ඉන්ද්‍රයන් පිනවීමට වසඟ වීම තුළ ඒ තනත්තාට අරව සිහි වෙන්න. ඒක තමයි ඉතින් ප්‍රමාදී බව කියලා කියන්නේ. එහෙමයි එහෙමයි. එහෙමයි සන්නස පැහැදිලි බොහොම පිං ඔබ වහන්සේට දරවන්න සන්නයි. දරවන්න.